මේ වෙලාවේ ධර්ම ශ්‍රවණාබිලාෂී පින්වත් ඔය ඇත්තන්ට ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට අංගුත්තර නිකායට අයිති සූත්‍ර දේශනාවක් තෝරාගත්තා. අංගුත්තර නිකායේ දසක නිපාතයට අයිති සූත්‍ර දේශනාවක්. අංගුත්තර නිකාය කියන්නේ සූත්‍ර පිටකයේ හතරවෙනි පොත. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය ඊළඟ පොත තමයි අංගුත්තර නිකාය. අංගුත්තර නිකායේ තියෙනවා කොටස් 11ක්. ඒ කොටස් අපි හඳුන්වනවා නිපාත කියන වචනයෙන්. ඒ අතර 10 වෙනි එක තමයි දසක නිපාතය. 10වෙනි කොටස දසක නිපාතය දසක නිපාතයේ තියෙන්නේ ධර්මකාරණා 10 බැගින් තියෙන සූත්‍ර දේශනා දසක නිපාතයේ තියෙනවා තේර වර්ගය කියලා එක වර්ගයක් තේර වර්ගය මේ තේර වර්ගයට අයිති සූත්‍ර දේශනාවක් තමයි ආනන්ද සූත්‍රය ආනන්ද සූත්‍රය එතකොට පින්නතුන්ට නැවතත් මේ ධර්ම දේශනාවෙන් අනතුරුව මේ සූත්‍ර දේශනාව පරිශීලනය කරන්න අවශ්‍ය නම් ඔය ඇත්ත බලන්න ඕනේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ තේර වර්ගයේ ආනන්ද සූත්‍රය මේ ආනන්ද සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවක බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිත කාලේ වැඩිම කාලයක් ගත කරන්නේ සවැත් නුවර ජේතවනාරාමේ. ඉතින් මේ සූත්‍රය දේශනා කරන වෙලාවෙත් එදත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ ඒ සවැත් නුවර ජේතවනාරාමේ. ජේතවනාරාමේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා බොහෝම වැදගත් ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශය තමයි ඉමස්මින් ධම්ම විනයේ බුද්ධින් විරූල්හින් ආපජ්ජිස්සතිති නේතං ථානමේතං විජ්ජති ඊළඟට ඒකෙම අනිත් පැත්ත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ථානමේතං විජ්ජති මෙතනින් අදහස් කරන්නේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි ඉමස්මින් ධම්ම විනයේ මේ බුද්ධ ශාසනය තුල එහෙම නැත්නම් මේ අපි ප්‍රතිපatti ගරුකව ජීවත් වන මේ ජීවිතය තුල එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුගමනය කරමින් ගමන් කරන මේ රටාව තුල බුද්ධින් විරුල්හිං ඒ කියන්නේ වැඩි දියුණුවටපත් වෙන්න. එහෙම නැත්නම් ඒ ආධ්‍යාත්මික ගුණධර්ම වලින් ඉදිරියට යන්න, දියුණු වෙන්න අවශ්‍ය කරන காரணා 10ක් තියෙනවා. එතකොට ඒ காரணා 10 හොඳ පැත්ත වගේම අයහපත් පැත්ත යහපත් සහ අයහපත කියන දෙකම බුදුහාමුදුරු දේශනා කරනවා. ඉතින් එක කාරණාවක් හැටියට අපි මේක තේරුම් ගන්න පැහැදිලි කරගන්නවා නම් ශ්‍රද්ධාව ඒකේ අනිත් පැත්ත විරුද්ධ පැත්ත තමයි ශ්‍රද්ධාව නැතිකම. එතකොට බුදුහාඳුරු පැහැදිලි කරන්නේ ශ්‍රද්ධාව නැත්නම් කවදාවත් මේ ධර්ම විනය තුල දියුණුවටපත් වෙන්න බෑ. ඒකයි බුද්ධින් විරෝධින් ආපජ්ජිසතිති නේතං ථානං විජ්ජති ශ්‍රද්ධාවෙන් තොරයි නම් ශ්‍රද්ධාවේ ශ්‍රද්ධාව නැත්නම් කවදාවත් මේ ධර්ම විනය තුල දියුණුවකටපත් වෙයි කියන එක කිසිසේත්ම සිදු නොවන දෙයක් කියලයි බුදුහාමුදුරු පැහැදිලි කරන්නේ ඊළඟට ඒකෙම යහපත් පැත්ත ගැන කතා කරන බුදුරජාන් වහන්සේ යම් කිසි කෙනෙකුට හොඳට ශ්‍රද්ධාව තියෙනවා නම් අන්න ඒ පුද්ගලයා බුද්ධින් විරෝධින් ආපජ්ජිස්සතිති ථානමේතං විච්ඡති අන්නේ පුද්ගලයා අනිවාර්යෙන්ම මේ ධර්ම විනය තුල දියුණුවටපත් වෙනවා කියනක මේ මේ කාරණාව අනිවාර්යෙන් සිද්ධ වෙන්න පුළුවන් දෙයක් කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. ඒක තමයි මේ සූත්‍රයේ ආරම්භය. ඒ අනුව සරලව තේරුම් ගන්නව නම් මෙතන පැහැදිලි කරන්නේ කාරණා 10ක් තියෙනවා. ඒ කාරණා 10 හොඳ පැත්තට ක්‍රියාත්මක කරනවා නම් අපිට පුළුවන් මේ ධර්ම විනය තුල එහෙම නැත්නම් මේ දුර්ලභව ලබාගත් මේ මනුෂ්‍ය ජීවිතය තුල තව විදියකින් කිව්වොත් එහෙම බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ඒ ප්‍රතිපත්ති අනුගමනය කරන හොඳ බෞද්ධ පිරිසක් හැටියට අපි ගත කරන මේ ජීවන රටාව තුළ අපිට පුළුවන්කම තියෙනවා දියුණු වෙන්න. ඒ වගේ මේ කරුණු 10 නැත්නම් අපි ගාව ඒ පුද්ගලයාට පුළුවන් කමක් නැහැ එහෙම දියුණුවකටපත් වෙන්න. ඒක තමයි මේ සරලවම මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ ස්වාමින් වහන්සේලාට. නමුත් ස්වාමින් වහන්සේලාට දේශනා කරපු සූත්‍රයක් වුණාට මේ සූත්‍ර දේශනාව ගිහි පැවිදි අපි දෙගොල්ලන්ටම මේ දෙපිරිසටම ඊටාම පොදුවේ ගලපා ගන්න පුළුවන් ඊටාම වටින ධර්ම කරුණු වලින් සමන්විත සූත්‍ර දේශනාවක්. ඉතින් අපි මෙතෙන් සිට පරීක්ෂා කරලා බලන්නේ මේ කාරණා 10 අපි දන්නම කියන කාරණා තමයි. ඒ වුණාට අපි දන්න කියන කාරණා වුණාට අපි නැවත නැවත ඒව පරීක්ෂා කරලා බලනකොට නැවත නැවත ඒ පිළිබඳ අවධානය යොමු කරනකොට අපිට ලොකු ඉඩකඩක් තියෙන මේ ಗುಣධර්ම අපේ ජීවිතයට ඇතුළත් කරගන්න අපේ ජීවිතවලට අදාළ කරගන්න ලොකු අවස්ථාවක් තියෙනවා මේවා නැවත නැවත අධ්‍යයනය කරනකොට පළවෙනි කාරණාව හැටියට බුදුහාමුදුරු පැහැදිලි කරනවා අස්සද්ධෝ සමානෝ ඉමස්මින් ධම්ම විනයේ බුද්ධින් විරෝල්හින් ආපජ්ජිස්සති ආදී වශයෙන් ශ්‍රද්ධාව නැති පුද්ගලයා මේ ශාසනය තුල එහෙම නැත්නම් මේ ධර්ම විනය තුල මේ රටාව තුල දියුණුවකටපත් වෙනවා කියලා හිතන්න බෑ. ඒක එහෙම වෙන්නේ දෙවෙනි කාරණාව තමයි දුස්සීලෝ සමානෝ ඉමස්මින් ධම්ම විනය ආදී වශයෙන් පැහැදිලි කරනවා. කවුරු හරි පුද්ගලයෙක් සීලයෙන් තොරයි නම් දුස්සීල නම් එයා මේ ධර්ම විනය තුල කවදාවත් දියුණුවකටපත් වෙයි කියලා හිතන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. තුන්වෙනි කාරණාව තමයි අපස්සුතෝ සමානෝ ඉමස්මින් ධම්ම විනය ආදී වශයෙන් පැහැදිලි කරනවා. යම්කිසි පුද්ගලයෙක් අල්පශ්‍රුත නම් ඒ පුද්ගලයාත් මේ ධර්ම විනය තුල දියුණුවකටපත් වෙයි කියලා කිසිසේත්ම කියන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට හතරවෙනි කාරණාව තමයි දුබ්බචෝ සමානෝ ඉමස්මින් ධම්ම විනය ආදී වශයෙන් යම් කිසි පුද්ගලයෙක් දුර්වචනම් එහෙම නැත්නම් අපි ඒක ඉස්සරහට පැහැදිලි කරගන්නවා යම් කිසි පුද්ගලයෙක් දුර්වචනම් ඒ පුද්ගලයාටත් මේ ධර්ම විනය තුල කිසිම ආකාරයක දියුණුවකටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඊළඟ කාරණාව පාපමිත්තෝ සමානෝ ීමස්මින් ධම්ම විනය ආදී වශයෙන් යම්කිසි පුද්ගලයෙක් පාප මිත්‍රයන් ආශ්‍රය කරනව නම් ඇසුරු කරනව නම් සේවනය කරනව නම් එයාටත් මේ ධර්ම විනය තුල කිසිසේත්ම දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ තමයි පස්වෙනි කාරණාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කුසීතෝ සමානෝ ඉමස්මින් ධම්ම විනය ආදී වශයෙන් කවුරු හරි පුද්ගලයෙක් අලස භාවයෙන් යුක්ත නම් කුසල් දහම් කරන්න කුසලයට අලසයි නම් ඒ පුද්ගලයාට මේ ධර්ම විනය තුල කිසිම විදියක අභිවෘද්ධියක් අපේක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මුත්තසති සමානෝ විමස්මින් ධම්ම විනය ආදී වශයෙන් පැහැදිලි කරනවා සිහිය නැත්නම් සිහියෙන් තොරයි නම් අන්න ඒ පුද්ගලයාට මේ ධර්ම විනය තුල අභිවෘද්ධියකට පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා අසන්තුට්ඨෝ සමානෝ විමස්මින් ධම්ම විනය ආදී වශයෙන් මේ ලෝකේ ඉන්න අයට යම් කිසි පුද්ගලයෙකුට සතුට නැත්තම් එයා නොසතුටින් අසතුටින් නම් ජීවත් වෙන්නේ එයාටත් පුළුවන් කම මේ ධර්ම විනය තුල අභිවෘද්ධියට පැමිණෙන්න. ඊළඟට අවසාන වශයෙන් මිච්ඡා දිට්ඨිකෝ සමානෝ ඉමස්සින් ධම්ම විනේ බුද්ධින් විරුල්හෙන් ආදී වශයෙන් යම්කිසි පුද්ගලයෙක් මිත්‍යා දෘෂ්ටික නම් ඒ පුද්ගලයාට කිසිසේත්ම මේ ධර්ම විනය තුල දියුණුවක් අපේක්ෂා කරන්න බෑ දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. ඔන්න ඔය காரணා 10 තමයි බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරන මේ ධර්ම විනය තුල දියුණුවට පැමිණෙන්න සහ දියුණුවට පැමිණෙන්න බැරි කාරණා 10 හැටියට මේ සූත්‍ර දේශනාව තුළ බුදුහාමුදුරු පැහැදිලි කරන්නේ. අපි මුලින්ම බලමු දැන් අපි මේ කාරණා 10 දන්නවා. දැන් මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතයත් හොඳට දන්නවා අපි. ඒ නිසා අපි දැන් ඊළඟට දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන මෙන්න මේ කාරණා 10 ගැන. ඉතින් ඒ නිසා ඔය ඇත්තන්ට මෙතෙන් සිට මේ සූත්‍ර දේශනාව සංකීර්ණ නෑ, බොහොම සරලයි. අපි දැනගත යුතු මූලික කාරණා ටික දැනගත්තා. දැන් අපි දැනගන්න ඕන ඒ කාරණා 10 සම්බන්ධව. පළවෙනි කාරණාව තමයි ශ්‍රද්ධාව සහ ශ්‍රද්ධාව නැතිකම. සද්ධා එහෙම නැත්නම් ඒකෙම අනිත් පැත්ත අශ්‍රද්ධා. ශ්‍රද්ධාව කියලා කියන්නේ ඇදහිීම, පැහැදීම, එහෙම නැත්නම් විශ්වාස කිරීම. සාමාන්‍යයෙන් විශ්වාස කරනවා කියන වචනය ගොඩක් තැන්වල අපි පාවිච්චි කරනවා. අදහනවා කියන එක, පැහැදෙනවා කියන එක, ඕනම විෂයකට අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔය අතර මේ ශ්‍රද්ධාව ඔය වචන වලටම සමාන අර්ථයක් තියෙන මේ ශ්‍රද්ධාව කියන වචනය ඊට වඩා ටිකක් වෙනස්. ඒ විතරක් නෙමෙයි මේ ශ්‍රද්ධාව කියන වචනේ අපි හැමතැනම පාවිච්චි කරන්නේ. මට ඔහු ගැන ශ්‍රද්ධාවක් තියෙනවා කියලා අපි කියන්නේ. මට ඔහු ගැන විශ්වාසයක් තියෙනවා. පැහැදීමක් තියෙනවා. එහෙමයි අපි පාවිච්චි කරන්නේ. ශ්‍රද්ධාව කියන වචනය පාවිච්චි කරන්නේ භාවිතා කරන්නේ කාරණා තුනක් සම්බන්ධව පමණයි. බුදුරජාණන් වහන්සේ ධර්මය සංගරත්නය. ඔය තෙරුවන් හැර තුනුරුවන් හැර වෙන කිසිම තැනකට අපි මේ ශ්‍රද්ධාව කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. එහෙමනම් ශ්‍රද්ධාව කියන වචනය බැලුවොත් වචනය පැත්තෙන් බැලුවොත් ඒ වචනය සුවිශේෂී වචනයක්. ඊළඟට ශ්‍රද්ධාව කියන එකට අර්ථකතනයක් දෙනකොට සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන පැහැදෙනවා, අදහනවා, විශ්වාස කරනවා, භක්තිය කියන වචන වලට වඩා ඒක චුට්ටක් ගැඹුරින් තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමම විශ්වාස කිරීමම නෙමෙයි. ඒක ටිකක් වෙන විදියකට තේරුම් ගන්න ඕන. ධර්මය ගැන විශ්වාස කිරීම පැහැදීමම නෙමෙයි. ඒක තව පොඩ්ඩක් ගැඹුරින් තේරුම් ගන්න ඕන. ඒ කොහොමද? බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක්, විශ්වාසයක්, ඇදහිීමක් අපි කාගේ සිත්වල තියෙනවා. නමුත් ඒකෙන් කියන්න බෑ අපි ශ්‍රද්ධාවන්ත එහෙම නැත්නම් ශ්‍රද්ධාවේ උපරිම තැනට ගියපු පිරිසක් කියලා. නියම ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන අවබෝධයෙන් පැහැදීම. නියම ශ්‍රද්ධාව කියන්නේ ධර්මයේහි ಗುಣ දැනගෙන අවබෝධයෙන් පැහැදීම. ඊළඟට සංඝ රත්නයේ ಗುಣ දැනගෙන අවබෝධයෙන් පැහැදීම විශ්වාස කිරීම. ඇයි ಗುಣ දැනගන්න ඕන කියලා කියන්නේ? ඇයි අවබෝධයෙන් පැහැදෙන්න ඕන කියන්නේ? බුදුරජාණන් වහන්සේ සම්බන්ධව ගත්තාම ලස්සන ප්‍රතිමා වහන්සේලා පිළිම ලස්සන පින්තූර මේවා අපි දකිනවා හැමතැනම. ඒව දැක්කහම ඒ වගේ තියෙන ඒ තැම්පත් ස්වභාවය ලක්ෂණ දිහා බැලුවහම අපිට පැහැදීමක් හිතේ ප්‍රසන්න බවක් ඇති වෙනවා. හැබැයි ඒක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. නමුත් ඒ ශ්‍රද්ධාව හොඳ පදනමක් ඇතුව ඇතිවෙච්ච ශ්‍රද්ධාවක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියන එක හරියට දැනගෙන ඇති කරගත්තු පැහැදීමක් නෙමෙයි ඒක. ධර්මය වුණත් එහෙමයි. සංඝ රත්නය ස්වාමින් වහන්සේ නමක් බොහෝම තැම්පත්ව සංවරව ඉන්නවනම් බොහෝම ප්‍රේමනාප විදියට හැසිරෙනවනම් අපිට උන්වහන්සේලා ගැන පැහැදීමක් ඇති වෙනවා. හැබැයි යම් විදියකින් අපි ඒ ස්වාමින් වහන්සේ නමකගේම අඩුවක් දැක්කොත් එහෙම අර පැහැදීම නැති වෙලා යන්නේ නැද්ද? අඩු වෙනවා නැති වෙනවා. නමුත් අපි සංඝ රත්නයේ නියම ගුණ මොනවද කියන එක හොඳට තේරුම් අරගෙන නම් ඒ පැහැදීම ඇති කරගත්තේ කවදාවත් ස්වාමින් වහන්සේ නමකගේ අඩුවක් දැක්ක කියලා සමස්ත සංඝ රත්නය ගැන තියෙන ශ්‍රද්ධාව අපිට අඩු නැති වෙලා යන්නේ මොකද සංඝ රත්නය කියන්නේ එක හාමුදුරු කෙනෙක් දෙනමක් නෙමෙයි සැරියුත් මුගලන් ආනන්ද නන්ද රාහුලාදී අතීතය වර්තමානයේ මේ මුළු ලෝකය පුරාම වැඩ සිටින ඊළඟට අනාගතයේ පහළ වෙන මෙන්න මේ කියන තුන් කාලයටම අයිති කොච්චර සිල්වත් ස්වාමින් වහන්සේලා ඉන්නේ නැද්ද ඊළඟට අනාගතයේ පහළ වෙන්න පුළුවන්ද කොච්චර රහතන් වහන්සේලා සෝවාන් ඵලයට සකදාගාමී ඵලයට අනාගාමී ඵලයට පත්වෙච්ච ඉතින් එහෙම බැලුවාම ශ්‍රද්ධාව කියලා කියන්නේ අන්නේ සමස්ත සංඝ රත්නයේහි ಗುಣ දැනගෙන පැහැදෙන එක. එතකොට බුද්ධ, ධම්ම, සංඝ කියන ත්‍රිවිධ රත්නයේහි ಗುಣ අපි සංඛ්‍යාත්මකව දක්වන 24ක් හැටියට බුද්ධ බුදුරජාණන් වහන්සේගේ ගුණ 9ක් ධර්ම රත්නයේ ගුණ 6ක් සහ සංඝ රත්නයේ ගුණ 9ක්. මෙන්න මේ ගුණ හොඳට කියවලා දැනගෙන තේරුම් අරගෙන ඊට පස්සේ පැහැදීමක් ඇති වෙනවා නම් හිතේ කවදාවත් මොන යම්ම හේතුවක් නිසාවත් ඒ පැහැදීම හිතෙන් අයින් වෙන්නේ අන්න ඒක තමයි නියම ශ්‍රද්ධාව. එතකොට ශ්‍රද්ධාව තියෙනවා නම් එයා දවසින් දවස මොහොතින් මොහොත මේ ධර්ම විනය තුල මේ ශාසනය තුල මේ ජීවිතය තුල ඉදිරියටමයි ඉන්නේ. එයා කවදාවත් පිරිහීමකටපත් වෙන්නේ නැහැ. එයා මොහොතින් මොහොත මොහොතින් මොහොත මේ ශාසනය තුල මේ ධර්ම විනය තුල බුද්ධින් විරූල්හින් ආපජ්ජිස්සති. දියුණුවටපත් වෙනවා. ඒක තමයි පළවෙනි කාරණාව. ඒතර මතක තියාගන්න ශ්‍රද්ධාව අපි ළඟ තියෙන්න ඕන බොහොම වැදගත් ගුණ ධර්මයක්. දෙවෙනි කාරණාව තමයි දුස්සීලෝ සමානෝ ආදී වශයෙන් පැහැදිලි කරනවා සිල්වත්කම සහ දුස්සීල භාවය. ඒ කියන්නේ හොඳ පැත්ත සහ නරක පැත්ත. සිල්වත්කම කියලා අපි සීලය කියන වචනය ගත්තාම පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ සීලයේ తත්වය වෙනස් වෙනවා. ඔයetto දැන් මේ බණ අහන්න කලින් පන්සිල් සමාදන් වුණා. සාමණේර සාමින් වහන්සේ නමක් උන්වහන්සේගේ සාමණේර අවධිය තුල ශිල්පද 10ක් සමාදන් වෙනවා. ඔය ඇත්තොත් පොය දවසට අටසිල් දසසිල් සමාදන් වෙනවා. උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමකට ශික්ෂාපද 200කට අධික ප්‍රමාණයක්. මේ විදිහට පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ ශික්ෂාපදවල ප්‍රමාණය ඒ ශික්ෂාපදවල තරාතිරම වෙනස් වෙනවා. ඒ කොහොම වුණත් සීලය තුලින් කෙරෙන්නේ මොන පුද්ගලයාට වුණත් එකම දේ. මොකද්ද? හැදියාව. එහෙම නැත්නම් මේ කය වචනය සංවර කර ගැනීම. ඒක තමයි මේ සීලයෙන් කරන්නේ. අපි සාමාන්‍ය මේ සමාජයේ පාවිච්චි කරන වචනය හැදියාව. දැන් ඔය ඇත්තෝ මේ පංචශීලයේ පිහිටා මේ ධර්ම ශ්‍රවණය කිරීම නිසා ඔය ඇත්තෝ මේ වැරදි ටික මෙතන කරන්නේ නැහැ. ඔයත්ගේ කය වචනය කියන දෙක බොහොම සංවරයි මේ වෙලාවේ. පොය දවසේ පන්සලට ගිහිල්ලා අටසිල් සමාදන් වුණාම දසසිල් සමාදන් වුණාම ඊටත් වඩා ඒ කියන්නේ මේ දැන් ඉන්නවටත් වඩා ඔය ඇත්ත සංවරයි. එහෙමනම් මේ සීලයෙන් මොන ආකාරයකින් ඇවිත් හෝ කරන්නේ මොකද්ද? අපේ හැදියාව එහෙම නැත්නම් අපි අපිව හික්මවන එක. සාමණේර භික්ෂුන් වහන්සේ නමකගේ සීලයත් එහෙමයි. උපසම්පදා භික්ෂුන් වහන්සේ නම නමකගේ සීලයත් එහෙමයි. අපේ හැදියාව, අපේ හික්මීම ඇති කරන එක තමයි මේ සීලයෙන් කරන්නේ. ගිහි අය හැටියට ඔය ඇත්තන්ට තියෙන්නේ සිල්පද පහක්. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම් කිරීමෙන්, කාම මිත්‍යාචාරයෙන්, බොරු කීමෙන් සහ රහමෙර පානයෙන් වැළකීම. එතකොට ඔය ඇතු ගත කරන ඔය ගිහි ජීවිත තුල සාමාන්‍ය දවස්වලට අපි කියන්නේ නිති පන්සිල් කියලානේ. පොහොය අටසිල් එහෙම නැත්නම් දසසිල් වෙන්න පුළුවන්. එතකොට මේ නিত্য සීලය හැටියට ගිහි ජීවිත ගත කරන ඔය ඇත්තන්ගේ පරම උත්සාහය වෙන්න ඕන වෙන මේ ශික්ෂාපද පහ හොඳට රැකගන්න එක. මේ ශික්ෂාපද පහ රැකගත්තා කියලා අපිට ජීවත් වෙන්න අමාරුවක් නැහැ. අපිට ජීවත් වෙන්න නම් අද කාලේ බොහොම සංකීර්ණ සමාජ රටාවක් තියෙන්නේ. මේ සමාජ රටාව තුළ ඉන්න නම් තරගකාරීත්වයක් ඇති කරන් ඉස්සරහට යන්න නම් මේ පන්සිල් පද පහත් එක බැහැ කියලා අපි හිතනවා නම් ඒක වැරදි. ඒ හින්දා මේ සමාජ රටාව තුළ දිනෙන් දින ඉදිරියට යන්න අපේ දියුණුව ළඟා කරගන්න නම් අපිට අවශ්‍යම කරන දෙයක් තමයි මේ පංචශීලය. එතකොට වික්ෂුන් වහන්සේ නමක් නම් උන්වහන්සේට අදාළ සීලය ගිහි කෙනෙක් නම් ඒ අයට අදාළ සීලය කොහොම වුණත් සීලය අපි ගාව තියෙන්න ඕන වැදගත්ම දෙයක් අවශ්‍යම දෙයක් ඕනෑම තැනක මේ සීලය තමයි සීලයට තමයි මුල් තැන දෙන්නේ දැන් මේ ධර්මදේශනාව ආරම්භ කරේ ඔය ඇත්ත පන්සිල් සමාදන් වෙලා ගෙදරට ස්වාමින් වහන්සේලා පිරිත් දේශනා කරන්න වැඩියොත් මුලින්ම කරන්නේ පන්සිල් සමාදන් වෙන කෝ ඇත්තෝ. දානයකට වැඩියොත් ආගමික කටයුතු වල මුල්ම අංකය තමයි පන්සිල් සමාදන් වීම. පාංශකූලයක් වුණත් එහෙමයි. බෝධි පූජාවක් ඕනෑම වෙන ඕනම දෙයකට ආශිර්වාද කරන ඔය ආගමික චාරිත්‍ර හැම දෙයකම මුල තමයි සීලය. සීලය හරියට නිවසක පදනම අපි කියන්නේ ෆවුන්ඩේෂන් එක ඒක හරියටම තියෙන්න ඕනනේ. නැත්තම් ගේ ශක්තිය රඳා පවතින්නේ දිගු කාලයක් පවතින්නේ හදන ගෙදර. එහිඳ මේ පදනම හොඳට තියෙන්න ඕන. ඒ අතිවාරම හොඳට තිබුණොත් තමයි ගේ ශක්තිමත් වෙන්නේ. එහිඳ අපි හැම දිනාටම තියෙන්න ඕන මූලිකම ගුණ ධර්මයක් තමයි මූලිකම ස්වභාවයක් තමයි මේ සීලය. එතකොට සීලය තියෙන පුද්ගලයා හොඳට සිල් රකින හොඳට හැදියාවෙන් යුක්ත පුද්ගලයා මේ ධර්ම විනය තුල ඉදිරියට යනවා දියුණු වෙනවා සීලය ගැන අවධානයක් යොමු කරන්නේ නැති දුස්සීල සීලයක් නැති සීලය ගැන උනන්දුවක් නොදක්වන කෙනා කවදාවත් මේ ධර්ම විනය තුල දියුණුවටපත් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ මේ දෙවෙනි කාරණාව හැටියට පැහැදිලි කරනවා. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි අපස්සුතෝ සමානෝ විමස්මින් ධම්ම විනය ආදී වශයෙන් අල්පශ්‍රත භාවය සහ අපිට තියෙන්න ඕනේ බහුශ්‍රත භාවය අල්පශ්‍රත භාවය තමයි අපි ගාව නොතිබෙන්න ඕන දේ සුත කියන වචනේ තේරුම ඇසීම ඇසීම කියන එක හරිම වැදගත් සාමාන්‍ය ලෝකෙදී අපි පාවිච්චි කරන යම් යම් අදහස් අතරින් එකක් තමයි ඕනම දෙයක් ඉස්සෙල්ලා හොඳට අහගෙන ඉන්න ඕන. අහලා තමයි අපි තීන්දුව තීරණ වලට මෙයා මේ වගේ කෙනෙක් මෙතන වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. එහිඳ ඇසීම කියන එක මූලිකයි. ඕනම දෙයක. ඕනම තැනක ඉස්සෙල්ලා අහගෙන ඉන්න ඕන. එතකොට මෙතන මේ සුත කියන්නේ යන්නේ ඇසීම. අල්පශ්‍රුත කියන්නේ සහ බහුශ්‍රුත කියන දෙකේ තේරුම තමයි බහුශ්‍රුත කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව. ඒ කියන්නේ හොඳ දේවල් පුළුවන් තරම් අහලා තියෙන්න ඕන අපි. අල්පශ්‍රුත කියන්නේ හොඳ දේවල් අඩුවෙන් අහලා තියෙන එකට. එහෙනම් අපේ මේ ජීවිතය තුළ අපිට ගොඩාක් දේවල් අහන්න ලැබෙනවා. අපි හිතලම අහන දේවල් තියෙනවා ඉබේම ඇහෙන දේවල් තියෙනවා. ඒ මොන වුණත් අපි අපේ මේ කනෙන් ඇතුළට ගන්න දේවල් ඇසීම. එතකොට මේ අහන දේවල් අතර අපි හැම වෙලෙම තෝරගන්න ඕනේ අපිට ප්‍රයෝජනවත් වෙන දේ විතරයි. අපිට ප්‍රයෝජනවත් නොවන අපේ අයහපතට හේතු වන දේවල් අපි තෝරගත්තොත් මේ අහන දේවල් අතරින් අපිට කවදාවත් දියුණු වෙන්න බෑ. කවදාවත් ඉදිරියට යන්න බෑ. අභිවෘද්ධියටපත් වෙන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා අපි පුළුවන් තරම් දේවල් අහන්න ඕන. හැබැයි හොඳ දේවල්. ඒ අතර ඔය ඇත්තු මේ කරන්නේ මේ බහුශ්‍රත භාවය දියුණු කරගන්න වැඩපිළිවෙලක්. ඔය ඇත්තු මේ ධර්මය මේ කියන කාරණා හොඳට අහගෙන ඉන්නවා. ඔය ඇත්තු මේ නිතර නිතර ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔය ඇත්තෝ ටිකෙන් ටික ටිකෙන් ටික බහුශෘත පිරිසක් බවටයිපත් වෙන්නේ. මේ බණ ඇසීම විතරක් නෙවෙයි. පොත්පත් කියවීම, ඒ පොත්පත් කියවීම තුලින් පවා අපිට හොඳ දැනුමක් ලැබෙනවා. හැබැයි හැම දෙයකම අපි හොඳ පැත්ත තමයි මුලින්ම තෝරගන්න උත්සාහ කරන්න ඕන. අර නරක දේවල් අපිට අහන්න අවශ්‍ය නැති දේවල් කියවන්න ධාරණය කරගන්න අවශ්‍ය නැති දේවල් අපි අපේ හිතට ගන්න හොඳ නැහැ. එතකොට ඒ විදිහට පොත්පත් කියවීම, බණ ඇසීම, ඊළඟට ධාරණය කර ගැනීම මේ හැම දෙයක්ම අපිට වැදගත් වෙනවා අපේ බහුශ්‍රතභාවය දියුණු කරගන්න. ධර්මයේ තුල සඳහන් වෙනවා වචන තුනක් සුතමය පඤ්ඤා, චින්තාමය පඤ්ඤා, භාවනාමය පඤ්ඤා. පළවෙනි කාරණාව තමයි සුතමය පඤ්ඤා. ඉස්සෙල්ල හොඳට අහගෙන ඉන්න ඕන නොදන්න දේවල් සාකච්ඡා කරන්න ඕන ඊට පස්සේ ඒවා ධාරණය කරගන්න උත්සාහ කරන්න ඕන ඇසීම තමයි පළවෙනිම දේ ඊළඟට චින්තාමය පඤ්ඤා ඒ අහපු දේවල් ධාරණය කරගත්තු දේවල් ඒ කියන්නේ මනසට ගත්තු දේවල් හොඳට නිරීක්ෂණය කරන්නත් ඕන පරීක්ෂා කරන්න ඕන අහගෙන ඉන්නකොට හොඳ දේවල් අහන්න ලැබෙන්නත් පුළුවන් නරක දේවල් අහන්න ලැබෙන්නත් පුළුවන්. හැබැයි අපි මේ දෙකම ගත්තොත් එහෙම ඒක අපේ සාර්ථකත්වයට හේතු වෙන්නේ නැහැ. හොඳට අහගෙන ඉඳලා අහගත්තු දේවල් හොඳද නරකද කියලා වෙන් කරලා බෙදාගෙන අපි ඉස්සෙල්ලා මේ ගැන හොඳ පරීක්ෂණයක් කරන්න ඕන. දැන් මම ධර්ම දේශනාවකදී පැහැදිලි කරනවා මෙතනදී දන් දෙන්න අවශ්‍ය නැහැ කියලා. තවත් ස්වාමින් වහන්සේ නමක් පැහැදිලි කරනවා දන් දෙන්න කියලා. මේ දෙකම ඔය ඇත්තෝ අහගෙන ඉන්න ඕන. මොකද ඔය ඇත්තෝ මේ බණ අහන්නේ. දැන් එතකොට ඔය ඇත්තෝ ඔය අහපු දේ එහෙමම පිළිගත්තොත් එතන පොඩි මේ වරදක් තියෙනවනේ. මම කියලා තියෙන දන් දෙන්න අවශ්‍ය නැහැ කියලා. මම මේ පැහැදිලි කරන්න කියන්නේ ඇත්තම අදහස නෙමෙයි. එතකොට ඔය ඇත්තෝ පසුව ඒක හොඳට විනිශ්චය කරන්න ඕන. එක හාමුදුරු කෙනෙක් කිව්ව දන් දෙන්න එපා කියලා. තව ස්වාමින් වහන්සේ නමක් කිව්ව දන් දෙන්න කියලා. මොකද්ද මේකෙන් හරි? අන්නේම හොඳට පරීක්ෂා කරලා බලන්න ඕන. හොයලා බලන්න ඕන. ඒක තමයි චින්තාමය පඤ්ඤා කියන්නේ. අන්තිම කාරණාව තමයි භාවනාමය පඤ්ඤා. ඒ නිරීක්ෂණය කරලා පරීක්ෂා කරලා ස්ථීර නිගමනයකට එනවා මේක තමයි නිවැරදි කියලා. ඒ ආපු නිගමනය ඒ නිවැරදි තීරණය ප්‍රායෝගිකව මේ පුරුදු පුහුණු කරන්න ඕන. දැන් උදාහරණයක් හැටියට මම දන් දෙන්න ඕන කියලා ධර්මදේශනාවකදී පැහැදිලි කරන ඔය ඇත්තෝ ඒකත් අහන් ඉන්නවා. ඊළඟ ධර්මදේශනාවකදී මම පැහැදිලි කරනවා දන් දෙන්න ඕනේ නැහැ. ඔය ඇත්තෝ ඒකත් අහගෙන ඉන්නවා. ඒ අහගෙන ඉන්න එක මේ මූලික වශයෙන් වැදගත් වෙන්නේ අහගෙන ඉන්න එක. ඊට පස්සේ නිවි සනසිල්ලේ මේ දෙකෙන් මොකද්ද හරි කියලා පරීක්ෂා කරලා බලන්න ඕන. චින්තාමය පඤ්ඤා. හරිදී මෙන්න මේකයි කියලා නිගමනයකට ආවට පස්සේ ඒ දේ ප්‍රායෝගිකව පුරුදු කරන්න ඕන. ඒක තමයි භාවනාමය පඤ්ඤා කියන්නේ. ඒ නිසා අසාගෙන සිටීම, ඇසීම, ධාරණය කර ගැනීම, කියවීම අපේ බහුශෘත භාවය, අපේ දැනුම වැඩි දියුණු කරගන්න ඒකාන්තයෙන්ම හේතු වෙනවා. ඒ නිසා බහුශෘත භාවයේ තියෙන කෙනා තමයි මේ ධර්ම විනය තුල ඉදිරියට යන්නේ අල්පශෘත පුද්ගලයා කිසිසේත්ම මේ ධර්ම විනය තුල ඉදිරියට ගමන් කරන්නේ නැහැ බුදුහාමුදුරු එහෙම දේශනා කරනවා ඊළඟට හතරවෙනි කාරණාව තමයි දුබ්බච කියන වචනය ඒක තව විදිහකින් කියනවා දෝවචස්සතා ඒකේ හොඳ පැත්ත තමයි සුවච එහෙම නැත්නම් සෝවචස්සතා කරණීයමෙත සූත්‍රයේ තියෙනව ඇත්ත අහලති සුවචෝ කියන වචනය. සුවචෝ චස්ස මුදු අනතිමානි. සුවච කියලා කියන්නේ කීකරු වීම. දුර්වච කියන වචනේ තේරුම කීකරු නොවීම, අකීකරු වීම. දැන් ඒක හරි සරල වචනයක් නේ අපි තව චුට්ටක් ඒක වැඩිපුර ඉදිරියට ගිහිලා තේරුම් ගන්නව නම් සුවච වෙනවා කියලා කියන්නේ අවවාද ඉවසන්න පුළුවන් වෙන්න ඕන. අවවාද ඉවසීම දුර්වච වෙනවා කියලා කියන්නේ අවවාද ඉවසන්න බෑ කියන එක. ඒ කියන්නේ කෙනෙක් අපිට අපේ වැරැද්දක් පෙන්වන්න පුළුවන්. මෙන්න ඔබගේ මම මේ වැරැද්ද දකිනවා මේ වැරැද්ද හදා ගන්න ඕන. සමහරවිට ඒ මට වඩා පොඩි කෙනෙක් වෙන්න පුළුවන්. එතනදී මට අදහසක් එන්න පුළුවන් මෙයා මට වඩා පොඩි කෙනෙක්. මෙයාට කොහොමද හයියක් ආවේ කොහොමද අයිතියක් ආවේ මෙයාට වඩා වැඩිමාල් වයසින් වැඩි දැනුමෙන් වැඩි මේ ඒ වගේ මේ මට අවවාද දෙන්නේ කොහොමද මෙයා ආදී වශයෙන් සමහර අවස්ථාවල අර අවවාද ඉවසන්න බැරි ස්වභාවයක් අපේ මේ ජීවිත තුල ගොඩ නැගෙනවා සමහර වෙලාවට සමහර අයගේ ඒ නිසා අපි හැම වෙලෙම පුරුදු වෙන්න ඕන අපේ යහපත පිණිස දෙන අවවාදය ඉවසන්න සරියුත් හාමුදුරුවෝ දවසක් මේ පන්සලේ වඩිනකොට උන්වහන්සේගේ සිවුරේ එක කොනක් පල්ලෙහාට එල්ලෙමින් බිම ගෑවිමින් තියෙනකොට වයස අවුරුදු 7ක ස්වාමීන් වහන්සේ නමක් සරියුත් හාමුදුරන්ට මතක් කරනවා සරියුත් හාමුදුරනේ ඔබ වහන්සේගේ සිවුර බිම ගෑවෙනවා දැන් මේ සරියුත් හාමුදුරු නොදැනුවත්ව සිද්ධ වෙච්ච නමුත් උන්වහන්සේගෙන් සිද්ධ වෙච්ච යම් දෝෂයක් මේ මේ පෙන්වලා දුන්නේ සරියුත් හාමුදුරන්ට කියන්න තිබුණා මම ප්‍රඥාවන්තයින් අතර අගතැම්පත් රහතන් වහන්සේ අග්ග ශාවක දෙනමගෙන් එක නම මම මේ ස්වාමීන් වහන්සේට කලින් පැවිදි වුණේ මම රහත් වෙලා ඉන්නේ නැහැ උන්වහන්සේම කිව්වේ නැහැ සම්පටිච්ඡාමි මත්තකේ කියලා මම ඒ දුන්න අවවාදය හිස් මුදුනින් පිළිගන්නවා කියලා උන්වහන්සේ සිවුර සකස් කරගන්නවා ඉතින් ඒකම ඇති අපිට උදාහරණයට නිදසුනට ඒ නිසා අපිටත් අවවාද ඉවසන්න පුළුවන්කම තියෙන්න ඕන කවදාවත් දෙන අවවාදයක් බැහැර කරන්නේ නැතුව. ඒක තමයි හතරවෙනි කාරණාව. ඊළඟට පස්වෙනි කාරණාව තමයි පාප මිත්‍ර සේවනය. හරිම වැදගත් මේ මේ කාරණාව ගැන අපි දැනගන්න එක. ඒ කියන්නේ හැම වෙලෙම අපි ඇසුරට ගන්න ඕන, ඇසුරු කරන්න ඕන හොඳ මිත්‍රයන්, කල්යාණ මිත්‍රයන්, යහපත් උදවිය. බොහෝ වෙලාවට අපේ ජීවිතවල කල්යාණ මිත්‍රයන්ට වඩා ඊට මෙහා පැත්තෙන් එන පාප මිත්‍ර සේවනය අපි නොදැනුවත්වම අපේ ජීවිතයට බොහෝ වෙලාවට ඇතුල් වෙලා තියෙනවා. සමහර යහළුවෝ එහෙම නැත්නම් මිත්‍රයෝ ඉන්නවා. එයාලගේ වාසියට සමහරවට අපිත් එක්ක කල්ගත කරන අය. සමහර වෙලාවට අපි යම් ආකාරයක කරදරයකට දුකකට විපතකට පැමිණියාම අපි යම් සහයක් උදව්වක් උපකාරයක් ඉල්ලනකොට සමහර මිත්‍රයෝ ඉන්නවා ඔබ ඊයේ කිව්වනම් මට මේ උදව්ව කරන්න තිබ්බ අද කරන්න විදියක් නැහැ. තව සතියකට කලින් කිව්වනම් කරන්න තිබ්බ දැන් විදියක් නැහැ. ඒ වගේ වචනයෙන් විතරක් අර මිත්‍රත්වය පෙන්වන අය ඉන්නවා. ඊළඟට අඤ්‍ය දත්තු හර සමහර යහළුවෝ ඉන්නවා මිත්‍රයෝ ඉන්නවා පවිතු මිත්‍රයෝ. ඒ කියන්නේ අපිත් එක්ක ඉන්නේ අපේ දේවල් ගන්න විතරයි. ඊළඟට අනුප්‍රිය භානි කියලා තවත් වර්ගයක්. ඒ කියන්නේ සමහරවට මම නොදන්න දෙයක්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් පොඩි සතෙක් මැරුවට කමක් නෑ නේද කියලා මම කාගෙන් හරි අහනවා. මදුරුවේ වගේ සතෙක් සමහරවට ඒ යාළුවා මාත් එක්ක ඉන්නේ මිත්‍රයා මට කියන එක කමක් නෑ කියලා. හැබැයි කමක් නෑ කියන්නේ මොකද? මගෙන් ලැබෙන දේවල් මගේ මිත්‍රත්වය තවදුරටත් තියාගන්න ඕන හින්දා. සමහරවිට මං හොඳ දෙයක් ඇහුවම ආ ඒක හොඳයි කියලා ඒ පැත්තටත් උත්තර දෙනවා. ඒ වගේ හොඳ දෙයක් ඇහුවොත් ඒක හොඳයි කියනවා. එහෙම නැත්නම් ඒ කියන්නේ අපි ඒක පටලවා ගන්න හොඳ නෑ. අපි යම් කිසි දෙයක් අහනකොට ඒ පුද්ගලයා ඒ පාප මිත්‍රයා මොනවා වුණත් කමක් නෑ කියලා අර මගේ පැත්ත අරන් කතා කරන්නේ. සමහරලාට මං හොඳ දෙයක් අහනෝ වෙන්න පුළුවන් ඒකට එයා හොඳයි කියලා කියනවා. මොකද එයාට අවශ්‍ය මට හොඳ දේ පෙන්වන එක නෙමෙයි මගේ පැත්ත අරන් කතා කරන එක. සමහරලාට මං නරක දෙයක් ඇහුවොත් ඒක හොඳයි කියන්නත් පුළුවන්. එයාට අවශ්‍ය මගේ පැත්ත අරන් කතා කරන එක. ඉතින් අර ඒ වගේ පවිතු මිත්‍රයෝ ඊළඟට අපාය සහායක නිතරම අපිට දුගතිගාමී වෙන්නමයි උදව් කරන්නේ සමහර යාළුවෝ. අපිට බොහොම නරක පුරුදු ආදිය උගන්වමින් සතුන් මරන්න, සොරකම් කරන්න, බොරු කියන්න අනුබල දෙමින් අපිට දුගතිගාමී වෙන්නම සහාය දෙන මිතුරන් ඉන්න පුළුවන්. ඉතින් ඔය පොදුවේ කියන පාප මිත්‍රයන් ඇසුරු කරනව නම් කවදාවත් එයාට මේ ධර්ම විනය තුල දියුණු වෙන්න බෑ. එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ කල්යාණ මිත්‍ර සේවනය, කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඊළඟ කාරණාව තමයි කුසීතෝ සමානෝ. කුසීත කියන්නේ කම්මැලිකම. එහෙම නැත්නම් අලස බව. අපිට හැම වෙලෙම මේ අලස බවෙන් තොරව වීරයයි තියෙන්න ඕන. වීරය කියන වචනය මේ ධර්මයේ ගොඩාක් තැන්වල පැහැදිලි කරනවා ටිකක් ගැඹුරින්. දැන් විරිය සම්බොජ්ජංගය සම්මා වායාම කියලා ආර්ය අෂ්ටාංග මාර්ගය තුල මේ වීරිය කියන එක ආධ්‍යාත්මික බාහිර කියන මේ අංශ දෙකටම අවශ්‍යයි. ආධ්‍යාත්මික ගුණධර්ම පැත්තෙන් දියුණු වෙන්නත් වීරිය අවශ්‍යයිනේ. ඒ කියන්නේ අපි ගාව යම්කිසි අකුසලයක් නරක ගතියක් තියෙනම් ඒව නැති කරගන්න වීරිය ඕන. අපි ගාව කුසල් දහම් නැත්තම් ඒව මතු කරගන්න වීරිය ඕන. මතු වෙලා තියෙන කුසල් දහම් වැඩි දියුණු කරගන්න වීරිය ඕන. ඊළඟට මතු වෙලා තියෙන අකුසල් දුරු කරගන්න වීරිය ඕන. ඊළඟට මතුවලා නැති අකුසල් මතු නොවන විදියට ජීවත් වෙන්නත් වීරිය ඕන. ඉතින් මේ වීරිය තමයි අපිට අවශ්‍ය වෙන්නේ කුසීත එහෙම නැත්නම් මේ අලසභාවය නෙමෙයි. පින් දහම් කරන්න, කුසල් දහම් කරන්න, බණ අහන්න, පොතපත හොඳ දහම් පොත්පත් කියවන්න, ධර්මයේ සාකච්ඡා කරන්න මේ හැම දෙයකටම අපි මැලි වෙන්න හොඳ නැහැ. වීරියයි අපි ගාව තියෙන්න ඕන. ඊළඟ කාරණාව තමයි මුත්‍ථ සති. ඒ කියන්නේ සිහි මුලා බව, සිහියෙන් තොර වීම. සිහිය කියන වචනය අපි නිතරම අහලා තියෙන වචනයක් සතිය. සම්මා සති කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල උගන්වනවා. ඉතින් ওই විදිහට සති කියන්නේ සිහිය. සිහිය අපිට වැදගත් වෙනවා ආධ්‍යාත්මික බාහිර මේ හැම දෙයකටම හැම දියුණුවකටම. දැන් සාමාන්‍යයෙන් මේ ලෝකේ අපි ජීවත් වෙනකොට ඇසට අපි නොයෙක් රූප දකිනවා කනෙන් නොයෙක් ශබ්ද අහනවා නාසයෙන් ගඳ සුවඳ ශරීරයෙන් ස්පර්ශය මේ හැම දෙයක්ම අපි හොඳට බෙදා වෙන් කරලා ගන්න ඕනේ අපි දකින රූපයත් එක්ක ඇලෙන්න ගියොත් එහෙම එතනත් ගැටලුවක් දකින රූපයත් එක්ක ගැටෙන්න ගියොත් එතනත් ගැටලුවක් එහිඳ මේ ඇලීම ගැටීම මුලාව කියන මේ වගේන් තොරව අපි දකින රූපය දිහා බලන්න ඕන. ඒකට අපිට සිහිය අවශ්‍යයි. මම යම් කිසි රූපයක් දකිනකොට හොඳ සිහි කල්පනාවෙන් මම ඒ රූපය දිහා බලන්න ඕන. එතකොට මට ඇලීමක්, ගැටීමක්, මුලාවක් ඇති වෙන්නේ නැහැ. ඒ හින්දා මේ සිහිය කියන එක අපිට අවශ්‍යයි මේ ධර්ම විනය තුල ඉදිරියට ගමන් කරන්න. ඊළඟ කාරණාව තමයි අසන්තුට්ඨෝ සතුට කියන එක. සන්තුට්ඨියේ පරමං ධනං කියලා බුදු බණපදයක් තියෙනවා. සතුට තමයි ලොකුම ධනය කියලා. ඉතින් මේ සතුට කියන එක හිතේ තියෙන දෙයක්. මේ පරිබාහිරව තියෙන ඇඳුම් පැළඳුම් බඩු මුට්ටු කිසි දෙයකට අපේ සතුට ඇති කරන්න බෑ. හැබැයි සතුට ඇති කරන්න පුළුවන්. බොහොම తాවකාලිකව. එහෙනම් මේ සතුට සෝය කියන එක අපේ මනස තුල හිතේම ඇති වෙන්න ඕන දෙයක්. කොච්චර දුප්පත් කෙනෙක් වුණත් කොච්චර සමල්ලාවට හරියට කන්න බොන්න නැති කෙනෙක් වුණත් එයාගේ හිතේ සතුට තියෙනවා නම් ඇත්තටම එයා තමයි හොඳට ජීවත් වෙන කෙනා. සමල්ලාවට කොච්චර පොහසත් වුණත් කොච්චර ධනවත් වුණත් ඒ අයගේ සිත්වල සතුට නැත්නම් ඒ ජීවිතය සාර්ථක නැහැ. ඒ හින්දා මේ ධර්මයේ තුල ඉන්නත් ධර්මයේ අනුගමනය කරන්නත් මේ සතුට කියන එක හිතේ පවතිනවා නම් හරිම ලේසියි. හැම වෙලෙම ප්‍රශ්න ගැටලු ගැන කල්පනා කරමින් ඊයේ කරන්න බැරි වෙච්ච දේවල් අද කරන්න තියෙන දේවල් හෙට කරන්න තියෙන දේවල් ගැන කල්පනා කර කර බොහෝම අසහනයෙන් බොහෝම දුෂ්කරව මේ හිත පවත්වාගෙන යනකොට කවදාවත් ඒ පුද්ගලයාට කරන කිසිම දෙයක් නිසියාකාරව කරන්න බෑ. දැන් එහෙම ප්‍රශ්න ගොඩාක් ඔය ඇත්තන්ගේ හිතවලත් මේ වෙලාවේ තියෙනව නම් ඔය ඇත්තන්ට මේ බණ ටික උනත් හරියට ධාරණය වෙන්නේ අහගෙන ඉන්න බෑ. එහින්ද හැම වෙලෙම මේ අනවශ්‍ය සිතුවිලි පැත්තකට දාලා සතුට සිතේ සතුට ඇති කරගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට මේ ධර්ම විනය තුල ඉදිරියට ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ කාරණාව තමයි පාපිච්ච කියලා කියන්නේ ලාමක අදහස්. බොහෝ වෙලාවට අපේ හිතවල තියෙන අදහස්නේ අපි ක්‍රියාත්මක කරන්නේ. සමල්ලාවට ඒ අදහස් අපතුලම ගොඩ නැගෙනවා. සමල්ලාට බාහිර යම් යම් පුද්ගලයන්ගෙන් හෝ බාහිර යම් යම් සිදුවීම්ගෙන් ඒ මේ කොහොම වෙතත් බාහිර යම් දර්ශන වලින් ඇසීම් වලින් අනවශ්‍ය සිතුවිලි අදහස් අපේ මනසට ඇතුල් වෙනවා. ඉතින් ඒ අදහස් තමයි අපි බොහෝ වෙලාවට ක්‍රියාත්මක කරන්නේ. සමල්ලාවට ඒ අදහස් ක්‍රියාත්මක කරගන්න අපි දරන්නේ නැති උත්සාහයක් නැති තරම්. පුදුම උත්සාහයක් දරනවා අපේ අදහස් සමාජගත කරන්න, එළියට දාන්න. ඒ හින්දා අපේ හිතවල ගොඩනැගෙන අපේ හිතවල පුරෝගෙන ඉන්න අදහස් බොහොම පිරිසිදු අදහස් වෙන තරමට අපිට සාර්ථකත්වයට යන්න පුළුවන්. ඒ නිසා ලාමක අදහස් වලින් පවිතු අදහස් වලින් තොරව නිතරම පිරිසිදු අදහස් ඇතිව පිරිසිදු සිටිවිලි ඇතිව මේ මනස පවත්වාගෙන යන්න ඕන සිත පවත්වාගෙන යන්න ඕන ඒක තමයි නම වෙනි කාරණාවන් එහෙම කෙනාට මේ ධර්ම විනය තුල ශ්‍රේෂ්ඨත්වයට දියුණුවටපත් වෙන්න පුළුවන්කම තියෙනවා අන්තිම කාරණාව තමයි මිත්‍යා දෘෂ්ටිය ඒක අපි හැමෝම දන්න දෙයක් බොහොම සරලවම කියනවා නම් වැරදි කියලා අයින් කරන්න ඕන දේ හරි දෙයක් කියලා අපි පිළිගන්න අවස්ථා තියෙනවා. අන්න ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය. ඊළඟට හරි කියලා පිළිගන්න ඕන දේ වැරදි කියලා ප්‍රතික්ෂේප කරන අවස්ථා තියෙනවා. අන්න ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය. වැරදි දේ හරි කියලා පිළිගන්නවා. හරි දේ වැරදි කියලා ප්‍රතික්ෂේප කරනවා. ඒක තමයි වැරදි දැකීම, මිත්‍යා දෘෂ්ටිය. එහෙමනම් මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙලා අපි එන්න ඕන හරි දේ හරි කියලා පිළිගන්න වැරදි දේ වැරදි කියලා බැහැර කරන සම්‍යක් දෘෂ්ටියට අන්න එහෙම සම්‍යක් දෘෂ්ටියෙන් යුක්ත නම් ඒ පුද්ගලයා මේ ධර්ම විනය තුල දියුණුවටපත් වෙනවා කියන එක බුදුහාමුදුරුවෝ අවසාන වශයෙන් පැහැදිලි කරනවා. ඉතින් මෙතනින් මේ ධර්ම දේශනාවට අදාළ මේ සූත්‍ර දේශනාව නිමාවටපත් වෙනවා මේ කාරණා 10 පැහැදිලි කිරීමත් එක්කම. ඉතින් මීට වැඩිය මම ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාල වේලාව සම්පූර්ණ වෙලා තිබෙන නිසා මේ දේශනාව තුළින් ඔයයන්ට පැහැදිලි කළ දෙන්නේ මේ ධර්ම විනය තුල දියුණුවටපත් වෙන්න නම් අභිවෘද්ධියටපත් වෙන්න නම් අපි ගාව තියෙන්න ඕන ಗುಣධර්ම 10ක් ගැන. ඒ නිසා මේ ಗುಣධර්ම හොඳට මේ ජීවිතවලට ඇතුළත් කරගෙන ජීවිතවලට අදාළ කරගෙන පුළුවන් තරම් Tamanට හැකි උපරිමයෙන් උත්සාහයෙන් මේ ಗುಣධර්ම දියුණු කරමින් මේ දුර්ලභව ලබාගත්තු මනුෂ්‍ය ජීවිතය තව තවත් වාසනාවන්ත භාග්යවන්ත ජීවිත බවට පත් කරගන්න හැකිතරම් ඉක්මනින් මේ සසර කතරින් එතර වීම පිණිසත් මේ ධර්ම දේශනාව උපනිශ්‍රය වේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරගන්න. අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ ධර්මෙන් කටයුතු කරනවා බත්තර මුල්ලේ විසූ ජුවන් බේලින් විමලසේකර සහ නැන්සි ජොසෆින් විමලසේකර යුවලගේ දරු මුණුපුරු මිනිපෙරියන් සහ බොරලැස්කමේ විසූ උදේනි සිරිවර්ධන සහ සාමාවතී සිරිවර්ධන යුවලගේ දරු මුණුපුරු මිනිපෙරියන් විසින් ඔවුන් බලාපොරොත්තු වෙනවා ජුවන් බේලින් විමලසේකර සහ නැන්සි ජොසෆින් විමලසේකර කියන දෙමව්පියන් වහන්සේලාට රාජගිරියේ විසූ භද්‍රා විමලසේකර ජයන්ති විජේසේකර චන්න විජේසේකර කියන ඇත්තන්ට ඒ වගේම මිරිහානිය විසූ සුසිලා විමලසේකර යන අයට බොරලැස්කමුවේ විසූ උදේනි සිරිවර්ධන සහ සාමාවතී සිරිවර්ධන කියන දෙමව්පියන් වහන්සේලාට මිය පරලෝ සැපත් දරුවන් වන පුෂ්පා සරත් විශ්වමිත්‍ර තෙදග යන අයට සහ මාවිල් මඩ විසූ දොන් ආත සිරිවර්ධන සහ ශීලවතී සිරිවර්ධන කියන යුවලට ඒ වගේම කැස්බෑවේ විසූ එම් ඒ කරුණාරත්න සහ ඕල්ගා බියට්‍රිස් කරුණාරත්න යුවලට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ගාමනිකා ජයවර්ධන මහත්මනිය පින් අනුමෝදන් කරන්න. කැනඩාවේ විසූ මරියාන් කරුණාරත්න මහත්මනියට සහ අරුප්පල විසූ ජේ.පී. ලියනගේ සහ කෝසලවති ලියනගේ යුවලට කියන මේ ඇත්තන්ට පින් අනුමෝදන් කරන්න පින්නතුන් බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ අපවත් වේවදාල අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසිය මහානායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලු යතිවරයාණන් වහන්සේලාට රටදැය වෙනුවෙන් දීපදු සියලු රණවිරුවන්ට ඒ වගේම සහභාගී මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන්න පැමිණි සහභාගී වෙච්ච හැම දෙනාගේම මේ පල්ලෝ සපත් ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම කියන මේ අරමුණ ඇතිව ඒ වගේම දේශකයාණන් වහන්සේට සහ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් තමයි පින්කමෙහි දායකත්වයේ ධර්මෙන් කටයුතු කරන්නේ. එහෙමනම් පින්වත්නි, පන්සිල් සමාදන් වීමෙන්, ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ රැස් කරගත්තා වූ සියලුම පින් එහෙත නම් සඳහන් කළ මියපල්ලෝ සැපත් සියලුම ඥාතීහු අනුමෝදන් වෙත්වා කියලා සාදුනාදයක් පවත්වන්න පින් කැමති සීලූම දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා කියන හැඟීමෙන් සාදු නාදයක් පවත්වන්න මේ රැස් කරගත්තා වූ සීලුම කුසල් දහම් පින්වත් අප ඔබ හැම දිනාටම මේ සසර ගමනින් එතර වීම පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න පින්කම සඳහා දායකත්වයේ දරන ඒ බත්තර මුල්ලේ විසූ ජුවන් බේලින් විමලසේකර සහ නැන්සි ජොසවින් විමලසේකර යුවලගේ දරු මුණුපුරු මිනිපිරියන් ඒ වගේම බොරලස් ගමේ විසූ උදේනි සිරිවර්ධන සහ ශාමාවතී සිරිවර්ධන යුවලගේ දරු මුණුපුරු මිනිපිරියන් ඇතුළු මේ පින්කමට සහ සම්බන්ධ වන පින්වත් ඔබ හැම දෙනාටම තුන්රුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන් සිත ශාන්තිය යහපතම සැලසේවා ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු එම ධර්මදේශනාව සිදු කළ කුසල බලයෙන් බම්බලපිටිය සිරි වජිරාරාම වාසී ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති පඬිත පූජ්‍යපාද වේරදුවේ මහින්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදුනාදදී ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු